සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉරියාපත භාවනාව පිළිබඳව. මේ ඉරියාපත භාවනාව සඳහන් වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දෙවෙනියට සඳහන් වෙන භාවනා ක්‍රමය. පළවෙනියට සඳහන් වෙන්නේ ආනාපාන සති භාවනාව. ඉතින් අපි ආනාපාන සති භාවනාව කරන්නේ කොහොමද කියන එක කලින් වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා මම අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ ඉරියාපත භාවනාව අපි කරන්නේ කොහොමද කියලා විස්තර කරලා දෙන්න. පින්වත්නි, අපි අසිහියෙන් ඉන්න සෑම මොහොතකම අපේ හිත ගමන් කරන්නේ අකුසල සිතුවිලි හරහා. ඉතින් ඒ නිසා අපි දවසේ සෑම වෙලාවකම සිහියෙන් ඉඳ උත්සාහ කරන්න වෙනවා. දැන් අපි පරයන්ක භාවනාවක වාඩි වෙලා සතිමත් වෙන්න දන්නවා. නමුත් අපි දවස මුළුල්ලේම පරයන්ක භාවනාවක වාඩි වෙලා ඉන්නව නෙවෙයිනේ. අනෙක් වෙලාවේදී අපි විවිධ ඉරියව් පාවිච්චි කරනවා. නමුත් ඒ ඉරියව්වලට අපි සතිමත් නැහැ. ඉතින් ඒ නිසා අපි විවිධ අරමුණු ඔස්සේ හිත විසිරව ගන්නවා. අන්න ඒක වෙනුවට මේ විවිධ ඉරියව්වල සිහිය පැවැත්වීම තමයි භාග්‍යතුන් වහන්සේ මේ ඉරියාපත පබ්බේදී විස්තර කරන්නේ. දැන් අපි දන්නවා මූලික වශයෙන් කය පවත්වන ඉරියව් හතරක් තියෙනවා. ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, නිදාගෙන ඉන්නවා. මේක තමයි ප්‍රධාන ඉරියව් හතර. ඊට අමතරව අපි අණු කුඩා ඉරියව් රාශියකුත් පාවිච්චි කරනවා. මෙන්න මේ සෑම ඉරියව්වකම සතිමත් වෙන්නේ කොහොමද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. තිතෝවා තිතෝම් හීති පජානාති. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. සයානෝවා සයානෝම් හීති පජානාති. යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතා තතානම් පජානාති අන්න ඒ විදිහටයි භාග්‍යතුන් වහන්සේ මේ ඉරියාපත භාවනාව විස්තර කරන්නේ. මෙතනදි සඳහන් වෙන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යන්නේ යන්නේ මේ දැනගනි. තිතෝවා තිතෝම් හීති පජානාති. සිටියේ සිටියේ මේ දැනගනි. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. හිඳගෙන සිටින්නේ හිඳගෙන සිටින්නේ මේ දැනගනි. සයානෝවා සයානෝම් හීති පජානාති. නිදාගෙන සිටින්නේ නිදාගෙන සිටින්නේ මේ ජනගනි. යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතා තතානම් පජානාති. යම් යම් ආකාරයකට කය පවතීද අන්න ඒ ඒ ආකාරයෙන් දැනගනි. ඒ කියන්නේ අපට පේනවා භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි දේශනා කරන්නේ මේ සියලු ඉරියව්වල සිහිය පවත්වන්න කියන එක. ඒ කියන්නේ මම යනකොට දැනගන්නවා මම දැන් යන කෙනෙක්. මම වාඩි වෙලා ඉන්නව නෙවෙයි. මම හිටගෙන ඉන්නව නෙවෙයි. මම නිදාගෙන ඉන්නව නෙවෙයි. මම දැන් මේ යන වෙලාව. යන බවට දැනුවත් වෙනවා. තමන් ගමන් කරන බවට අවදිමත් හිතක් පවත්වනවා. මෙන්න මේකට අපි කියනවා යන බව අපි දැනුවත්ව කරනවා. ඒකට අපි කියනවා සිහියෙන් ඇවිදිනවා. ඒ වගේම අපි වාඩි වෙලා ඉන්න වෙලාවට අපි වාඩි වෙලා ඉන්න බව දැනුවත්ව කරනවා. ගොඩක් වෙලාවට අපි වාඩි වෙලා ඉන්නකොට අපි වාඩි වෙලා ඉන්න බවට සිහිය නැහැ. අපේ හිත විධාරමුණු ඔස්සේ දුවනවා. එක්කෝ අතීත කල්පනාවලට අනාගත කල්පනාවලට වේදනාවලට ශබ්දවලට විවිධ සිතිවිලි වලට අපේ හිත විසිරෙනවා. ඒ වෙනුවට අපි වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බවට දැනුවත් වෙනවා. ඒ වගේම හිටගෙන ඉන්නකොට අපි හිටගෙන ඉන්න බවට දැනුවත් වෙනවා. මම දැන් ඇවිදිනවා නෙවෙයි. වාඩි වෙලා ඉන්නවා නෙවෙයි. මම දැන් සිටගෙනයි ඉන්නේ. ඒ වගේම නිදාගෙන ඉන්න වෙලාවට මම දැන් නිදාගෙන ඉන්න කෙනෙක්. ඒකට අපි දැනුවත් වෙනවා. අවදියක් පවත්වනවා. අපි දන්නවා අපිට නිින්ද ගියාට පස්සේ අපිට සිහිය පවත්වන්න බෑ. මෙතනදී අපි නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නේ මේ දැනගන්නවා කියලා කියන්නේ නිින්ද යන තාක්කල්. යම් තාක් නිින්ද යනකම් අපි අවදියෙන් ඉන්නවනේ වැතිරිලා. අන්න ඒ වෙලාවට මම වැතිරිලා ඉන්න බව, නිදාගෙන ඉන්න බව, මගේ ඉරියව්ව දැන් නිදාගෙන ඉරියව්වකයි තියෙන්නේ කියලා දැනුවත් වෙනවා. ඒකට සතිමත් වෙනවා. ඒ වගේම තමයි අපේ කය මේ කියන ප්‍රධාන ඉරියව් වලින් බැහැරව යම් යම් ආකාරවලට පවතින වෙලාවල් තියෙනවා. අපි අන්න ඒ වෙලාවට ඒ කය යම් ආකාරයකට පවතිනවද ඒ ඒ බවට අපි දැනුවත් වෙනවා. ඒ නිසා මෙන්න මේකට අපි කියනවා ඉරියාපත භාවනාව කියලා. ඉතින් දැන් මේ ඉරියව් හතර අතරින් ඇවිදින ඉරියව්ව එහෙම නැත්නම් සක්මන් කරනවා කියන ඉරියව්ව භාවනා ලෝකේ ප්‍රසිද්ධම භාවනා කර්මස්ථානයක් නැත්නම් භාවනා ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඇවිදින ඉරියව්ව විතරක් නෙවෙයි අපි අනිත් ඉරියව්වලත් සිහිය පුහුණු කරන්න ඕනේ. නමුත් මේ භාවනාවක් කරන්න සතිය පවත්වන්න වඩාත් හොඳ නැත්නම් වඩාත් උචිත වඩාත් පහසු ඉරියව තමයි සක්මන් කරන එක. ඒ නිසා තමයි අද සක්මන් භාවනාව කියලා භාවනා ක්‍රමයක්ම තියෙන්නේ. එතකොට මේ සක්මන් භාවනා ක්‍රමය අයිති වෙන්නේ මෙන්න මේ ඉරියාපත භාවනාවේ එක් භාවනාවක් විදියට. ඉතින් දැන් මේ භාවනාවකට පරිසරය සකස් කරගන්නේ කොහොමද කියන එක මම කලින් වීඩියෝ වල පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි සක්මන් භාවනාවක් කරනවා නම් ඒකටත් ඒ වගේම විවේකී පරිසරයක් අපි තෝරගන්න එක ගොඩක් වටිනවා. මොකද අපි ආරම්භක යෝගාවචරයෙකුට එහෙම නැත්නම් ඉස්සෙල්ලාම භාවනා කරන්න පෙළඹෙන කෙනෙකුට ටිකක් ලොකු වාසියක් සැපෙනවා විවේකී පරිසරයක් තෝරගත්තාම මොකද අපට පංචේන්ද්‍රියයන් වලින් විවිධ අරමුණු එද්දී භාවනා කරන එක ටිකක් ආරම්භයේදී අමාරු වෙන්න පුළුවන්. අපි ආනාපාන සති භාවනාව කරනවා වගේම තමයි දැන් මේ සක්මන් භාවනාවක් කරද්දී අපි මේකේ අරමුණ තේරුම් ගන්න වෙනවා. ඊට පස්සේ අරමුණේ අපි හිත හික්මවන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකට අපි පහසුකම් සලසන්න ඕනේ. ඉතින් ඒ නිසා මම දැන් බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට සක්මනක නැත්නම් ඇවිදින ගමන් කොහොමද සතිමත් වෙන්නේ කියලා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න. දැන් අපි ඇවිදින ඉරියව්වේදී අපේ යටි කයට තමයි අපි අවධානය යොමු කරන්නේ. මොකද අපි ඇවිදිනකොට ගොඩක් වෙලාවට උඩුකයට වඩා යටි කයේ තමයි වැඩි චලිතයක් සිද්ධ වෙන්නේ. නමුත් අපි ඇවිදින බවට දැනුවත් වෙනකොට මුළු කය පිළිබඳවම දැනුවත් වෙන්න ඕනේ. නමුත් මුලදී අපට ඒක අමාරුයි. මුලදී අපට යම්කිසි ස්ථානයකට කේන්ද්‍රගත කරලා මේ සතිමත් වීම පුරුදු පුහුණු කරන්න ඕනේ. හරියට අපි දැන් අර ආනාපාන සති භාවනා කරද්දී නාසිකාග්‍රේ හිත තියාගෙන හුස්ම ඉහළ පහළ යන එක බලන්නේ. අනේ ඒ වගේ අපි සක්මන් කරද්දී ගොඩක් වෙලාවට අවධානය යොමු කරන්නේ පතුලට. එතකොට අපේ හිත විසිරෙන එක අඩු වෙනවා. ඒ පිළිබඳව විශේෂ වීඩියෝවක් මම සකස් කරලා තියෙනවා සක්මන් භාවනාව කියලා ඒකත් බලන්න බලන ගමන් මේ කරුණු ටිකත් එකට එකතු කරගන්න. එතෙන් මෙහෙම ඇවිදිනකොට අපට මුලින්ම එකපාරම මුළු පතුලටම නැත්තම් මුළු කකුලකටම අවධානය යොමු කරන්න අමාරුයි. එනිසා අපි බලනවා මේ ඇවිදීම කියන එකට අපි දැනුවත් වෙන්න තියෙන ප්‍රකට නැත්තම් ගොරෝසුම වඩාත්ම හොඳට දැනෙන තැන කොහෙද කියලා. අන්නේ තැන තමයි අපි කකුල පොළවේ වදින අවස්ථාව. හරියටම පතුල ගිහිලා පොළොවේ වදිනකොට අන්නේ දැනීම තමයි අපට හොඳටම මේ ඇවිදින බවට දැනුවත් වෙන්න sannivedanaya වෙන ස්ථානේ. ඉතින් අන්නේ ස්ථානයේට අපි ආරම්භයේදී සිහිය පිහිටව ගන්නවා. ඒ කියන්නේ කකුල පොළවේ වදිනකොටම ඔන්න දැන් කකුල පොළවේ වැදුනා කියන ඒ දැනීම, ඒ සංඥාව හිතට ගන්නවා. ඔන්න දැන් අපි වම් කකුල තිබ්බා, ඒකට දැනුවත් වුණා. ඊළඟට ඇවිල්ලා දකුණු කකුල තියෙනවා, ඒකටත් අපි දැනුවත් වෙනවා. ඔන්න ඔය විදිහට කකුල් දෙකේ ස්පර්ශය මාරුවෙන් මාරුවට අපි දැනුවත් වෙනවා. අපි කයේ අනෙක් කොටස් වලට එතකොට අවධානය යොමු කරන්නේ නැහැ. පතුලටම සිහිය තියාගන්න බලනවා. දැන් මෙහෙම පතුලට අවධානය තියාගන්න අපි උත්සාහ කරාට අපි දන්නවා අපේ හිත වෙනත් අරමුණු වලට විසිරෙනවා. ඉතින් ඒකට අපි මෙන්න මෙහෙම උපක්‍රමයක් පාවිච්චි කරනවා. අපි වම් කකුල බිම තියනකොට වම කියලා හිතෙන් හිතනවා. දකුණු කකුල පොළවේ වදිනකොට දකුණ කියලා හිතෙන් හිතනවා. මේකට අපි කියනවා මෙනෙහි කරනවා කියලා. මෙන්න මේ මෙනෙහි කිරීම ආරම්භයේදී ඊටාම වටිනවා. හිත පිට යන්නේක එම නැත්තම් හිත විසිරෙන එක අඩු කරගන්න. ඊටත් වඩා අපට හිත පිට යන එක විසිරෙන එක අඩු කරගන්න පුළුවන්. මේ පොළොවත් එක්ක පතුල ස්පර්ශ වෙනකොටම අපට යම් යම් දැනීම් වල වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ පතුල ස්පර්ශ වෙන ස්ථානය අනුව එතනින් එන දැනීමේ වෙනස්කම් තියෙනවා. සමහර වෙලාවට අපට මේ පතුලේ ස්පර්ශයේ ගොරෝසුවට වැටහෙනවා, සියුම්ම වැටහෙනවා, සීතලට වැටහෙනවා, උණුසුම්ම වැටහෙනවා. මෙන්න මේ වගේ විවිධ ලක්ෂණ තියෙනවා. දැන් අපි වැලි පොලවක නම් ඇවිදින්නේ කකුල හරියට අර පොළවේ එරා බහිනවා. තනකොළ පොලවක නම් කකුල එරෙනවා. ඒ තනකොළ හොඳට කකුලේ ගෑවෙනවා. ටයිල් පොලවක නම් අපිට ඒක නිකන් තද ගතියක් විදිහට වැටහෙනවා. ලනු පැදුරක නම් කකුල ටිකක් බදලා අල්ලනවා වගේ තේරෙනවා. මෙන්න මේ වගේ විවිධ ලක්ෂණ අපට පහළ වෙනවා. අන්න ඒ ලක්ෂණත් එක්කලා මේ ස්පර්ශයේ තේරුම් ගත්තොත් අපිට ටිකක් ඒක විචිත්‍රවත්. එතකොට අපේ හිත හොඳට මේ සක්මනට අල්ලලා හිටිනවා. ඉතින් දැන් අපි මේ විදිහට මේ පතුලේ ස්පර්ශයටම අවධානය තියාගෙන ඉන්න තාක්කල් අපේ හිත වෙනත් අරමුණකට යන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් දැනුවත්ව ඇවිදින කෙනෙක් බවට පත් වෙලා. නමුත් අපි දන්නවා ආනාපාන සති භාවනාව කරනවා වගේම තමයි අපි මේ හුස්මට හිත තියාගත්තට ඒකේ දිගට හිත පිහිටන්නේ ආරම්භයේදී විවිධ අරමුණු වලට යනවා. ඒ වගේම තමයි සක්මන් භාවනාව කරන්න ගියත් අපි පතුලේ ස්පර්ශයට අවධානය තියාගෙන ඉඳ කොච්චර උත්සාහ කරත් අපේ හිත විසිරෙනවා. ශබ්ද වලට හිත විසිරෙනවා. වේදනාව වලට හිත විසිරෙනවා. විවිධ කල්පනාවලට හිත විසිරෙනවා. අපි දන්නේම නැතුව අපේ හිත පිට ගිහිල්ලා. ඉතින් අපි ආරම්භයේදී කළ යුත්තේ මේ ගැන කනස්සල්ලා පසුතැවීමක් ඇති කරගන්න නැතුව මේක තමයි හිතේ ස්වභාවය කියන එක තේරුම් අරගෙන නැවත නැවත අර සක්මනටම අවධානය යොමු කරගෙන ඇවිදිනවා. ඉතින් මේ පිළිබඳව ගොඩක් කරුණු මං සක්මන් භාවනාව පිළිබඳ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒක බලන්න. මොකද අද මම ඔයගොල්ලන්ට විස්තර කරනවා කිව්වේ ඉරියාපත භාවනාව ඒ කියන්නේ මේ සෑම ඉරියව්වකම අපි සිහිය පැවැත්විය යුත්තේ ඇයි කියන කාරණේ. ඉතින් මේ වගේම තමයි අපි වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බවට දැනුවත් වෙනවා. මොකද අපි සක්මන් කරනකොට අපේ කයේ බර දැනෙන්නේ පතුලට. ඒ පතුලට දැනෙන බරත් වරින් වර මාරු වෙනවා. ඒකේ රටාව වෙනස්. අනේ ඒකෙන් අපි තේරුම් ගන්නවා මම දැන් ඇවිදින කෙනෙක්. ඒ වගේම තමයි අපි වාඩි වෙලා ඉන්නකොට අපේ කයේ බර දැනෙන්නේ අපේ කලවා ප්‍රදේශවලට සට්ටම් ප්‍රදේශවලට කකුල් වලට කොන්දට මේ වගේ අපි ස්පර්ශ වෙලා හේතු වෙලා ඉන්න ස්ථාන අනුව ඒ වගේම තමයි මේ කයේ පිහිටීම කයේ ඍජු බව ඇවිදිනකොට තියෙන ඉරියව්වට වඩා වෙනස් මෙන්න මේක අපි වෙන් කරලා අඳුර ගන්න ඕනේ අන්න එහෙම අඳුර ගත්තාම තමයි අපි ඒ ඉරියව්වට හිත පිහිටුව ගත්තාම අපි දැනුවත් වෙනවා ඔව් දැන් මම වාඩි වෙලා ඉන්න කෙනෙක් මම ඇවිදිනවා නෙවෙයි මම නිදාගෙන ඉන්නවා නෙවෙයි මෙන්න මේකට මේ කය යම් යම් ආකාරයකට ස්පර්ශ වෙනවද? අන්නේ ස්පර්ශයන් කෙරෙහි අපි හිත පිහිටුව ගන්නවා. අන්න ඒකෙන් අපි දැනුවත් වෙනවා මම දැන් වාඩි වෙලා ඉන්න කෙනෙක්. ඒ වගේම තමයි අපි හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් ඒක වෙනස්. මේ හිටගෙන ඉන්න ඉරියව්වේ කය පිහිටන විදිය වෙනස්. අපි හිටගෙන ඉන්නකොට දැන් මං හිටගෙන ඉන්න කෙනෙක්. ඒකට අපි අවදියක් තියාගන්නවා, දැනුවත් බවක් තියාගන්නවා. ඒ වගේම තමයි නිදාගෙන ඉන්නකොට. නිදාගෙන ඉන්න ඉරියව්වෙන් අපි අනිත් ඒවා වෙන් කරලා අඳුන ගන්නවා. එතකොට නිදාගෙන ඉන්නකොට අපේ කයට ස්පර්ශයන් දැනෙන විදිහ වෙනස්. අපි අන්න ඒකට දැනුවත් වෙනවා. අපි ඒකට අවදියක් තියා ගන්නවා. හිත අතීතයට අනාගතයට විසිරෙන්න දෙන්නේ නැතුව අර කය ස්පර්ශය යම් ආකාරයකට පවතිනවද? අපි යම් ආකාරයකට කය පිළිබඳ දැනුවත් වෙනවද? අන්න ඒකට අපි සිහිය පිටව ගන්නවා. මෙන්න මෙහෙම වුණොත් අපේ හිතට මෙන්න මේ අකුසල් සිතුවිලි ගලා එන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද අපි අවිදියෙන් ඉන්නේ අපේ කයට අවධානය තියාගෙන. මේකට අපි කියනවා කායානුපස්සනාව කියලා. කයේ කය අනුව බලමින් අපි වාසය කරනවා. අපේ කය යම් යම් ආකාරයකට පවතිනවද? ඒ ඒ ආකාරයට පවතින බවට අපි දැනුවත් වෙනවා. ඉතින් අපි දවසේ හැම වෙලාවෙම පරයන්ක භාවනාවක ඉන්නව නෙවෙයිනේ. අපි දන්නවා විවිධ ක්‍රියාකාරකම් වලදී අපි මේ ඉරියව් මාරු කරනවා. මේ විවිධ ඉරියව් වල ඉන්නවා. අන්න ඒ සෑම අවස්ථාවකදීම අපට සිහිය આવොත් අනේ මන් දැන් අසිහියෙන් නේද මේ ඉරියව් ඉන්නේ කියලා අන වහාම සිහිය පිහිටුව ගන්න. මන් දැන් හිටගෙන ඉන්න කෙනෙක්. මන් දැන් වාඩි වෙලා ඉන්න කෙනෙක් මම දැන් නිදාගෙන ඉන්න කෙනෙක් මම දැන් ඇවිදින කෙනෙක් මෙන්න මේ ආකාරයට ඒ අවස්ථාවලදී දැනුවත් වෙන්න මේක ටිකක් කල් කරගෙන කරගෙන යනකොට මේක පුරුද්දකට යනවා එතකොට අපට ඕනෑම සංකීර්ණ පරිසරයක අපි විවේකස්ථානයක නොහිටියා වුණත් අපි ඉන්න ඉරියව්වට අපි අවදිමත් වෙනවා දැනුවත් වෙනවා සිහියෙන් ඉන්න පුළුවන් වෙනවා මෙන මේකට අපි කියනවා ඉරියාපත භාවනාව කියලා. ඔසේ ගත වෙන විවිධ ඉරියව්වල සිහිය පිහිටුවන්න පුරුදුහම ඒකේ ලොකු වාසියක් තියෙනවා පරයන්ක භාවනාවට. අපි වාඩි වෙලා සතිමත් වෙන්න ගියාම එමෙ නැත්නම් ආනාපාන සති භාවනාව වගේ එකක් අපි වඩන්න ගියාම නිකම්ම වගේ අපේ හිත සතිමත් වෙන්න අරක ලොකු උදව්වක් වෙනවා. එමෙ නැත්නම් පරයන්ක භාවනාවේදී අපේ හිත විසිරෙන එක අපට ලොකු කරදරයක් වෙලා තියෙනවානේ. මෙන්න මේක අඩු වෙන්න මෙන්න මේ අනිත් අවස්ථාවවලදී අපි සිහිය පිහිටුවගෙන වැඩ කටයුතු කරන එක හුඟක් ලොකු ලාභයක් වෙනවා. ඉතින් අපි අනිත් වෙලාවට සතිමත් නොවුනොත් වෙන අනිත් පාඩුව තමයි අපි දන්නෙම නැතුව අකුසල අරමුණු වල තමයි අපේ හිත විසිරෙන්නේ. ඉතින් ඒවා නිසා අපට කර්ම රැස් වෙනවා. අපට ඒ වගේ වණ්ඩත් වෙනවා. ඉතින් ඒ නිසා අපට ලොකු ආරක්ෂාවක් තියෙනවා. මෙන්න මේ ඉරියව් සතරේ අපි පුළුවන් තරම් සතිමත් වෙන්න උත්සාහ කරනවා නම්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් මේ සතර ඉරියව්වේ සතිය පවත්වන එක ගැනයි කතා කරේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා අණු කුඩා ඉරියව්වල අපි සතිමත් වෙන්නේ කොහොමද කියන එක. භාග්‍යතුන් හසේ දේශනා කරලා තියෙන්නේ කොහොමද? ඒ පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්න. ඒ නිසා සියලු දෙනාටම සතර ඉරියව්වේම සතිය පැවැත්වීමට අප්‍රමාදී හිතක් ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.